Thank you. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අයිබෝන් සකිසන්ද අදත් මේ ඉරිදා දිනේ ඔබ අපි වාඩි වෙලා කල් බලන්නේ සිතිජ සංభాෂණයට ඇතුල් වෙන්න. ඔබ දන්නවා සිතිජ හදවතේ මනසේ ඉම්ගල් ගලවන කතාබහක් කියලා අපි කියාගෙන ඉන්නේ. ඔබ දන්නා එකේ ඉතිහාසය, ඒ සංකල්පයේ ඉතිහාසය මේ සම්භාගාරය සංభాෂණය වගේ වචනවල තේරුම ඔබ දන්නා සම්භාගාරය කියලා කිව්වේ මිනිස්සු කිසිම බාධකකින් තොරව එදිනෙදා දේවල් තීරණ ගන්න කතා කරන්න වාඩි වෙච්ච තැන අපේ පුරාණ ඉතිහාසයේ එතකොට අපි සිටිච්ච සම්භාගාරයේ අද අපි වාඩිලා ඉන්නවා කතාබස් කරන්න. ඔබ දන්නවා බොහෝ වෙලාවට මම මගේ ඉතාම ළඟ ආදරණීය මිත්‍ර මිතුරියක් මිත්‍රයෙක් මේ සාකච්ඡාවට කැඳවගෙන නැහැ. ඇත්තටම කියනවා අපි දෙන්නා වඩලා කතා කරන එකක් තමයි කරන්නේ. අද මා සමග ඉන්න මගේ ඉතාම දීර්ඝ කාලීන ආදරණීය මිතුරියක් හසිනි හපුතන්ත්‍රි. හසිනි ආයිබෝන්. ආයිබෝන් සමේ. හසිනේ ඔයයි මමයි ගොඩක් එකට වැඩ කරලා තියෙන අවුරුදු සමහරට 10ක් 15ක් වගේ කාලයක් දන්නා හසිනේ පිට විදේශයක ඉඳලා පිටරටක ඉඳලා ඇවිල්ලා සරෝදේ සරෝදින ව්‍යාපාරයේ එක්තරා අවස්ථාවක මට මතක් කරනවා තරුණ විද්වතියක් විදිහට ඒකට එකතු වෙලා ඇතුල් වෙලා වැඩ කරමින් හිටියා. ඒ වගේ කාලයක තමයි අපි හම්බුනේ. ඊට පස්සේ අපි දෙන්න හුඟක් එකට වැඩ කරා GIZ නායකනේ ෆ්ලික්ට් කියන ප්‍රෝග්‍රෑම් එකේ ලංකාවේ ජනවාර්ගික ගැටලු විශේෂයෙන් මුල් කරගෙන සාමේ සහජීවනය සාමය හා සම්බන්ධ කිසියම් සංස්කෘතික කතිකාවක් නිර්මාණය කිරීමට අපි දෙන්න එකතු වෙලා වැඩ කරා. ඒක අතරේ අපි ඉතර වැඩමුළුකුත් විශ්වාස කරන හසිනි මතක ඇති. ඒක ජීවන නුවණ සාජීව නුවණ. ඒ වැඩමුළුවේ ආරම්භක සැසියක් තියෙනවා. ඒක මට මතක් වුණා හසිනි මම මේ අහන්න හැපි ඔයාගෙන් ඔයාගේ ගම මොකක්ද? <laughs> මම හිතන වැඩමුළුවේ පටන් ගද්දිත් අපි අහන ප්‍රශ්නයක් නේ. ගම කොහෙද කියලා. ගම කොහෙද කියන එක හඳුනා ගැනීමේදී ගම කොහෙද කියන එක. ඉතින් මේ මේ ප්‍රශ්නේ අපි ඇහුවෙත් එක්තරා විදිහකට මේ යම්කිසි වැදගත් කියලා කාරණාවක් මත කරන්න. මොකද සහභාගීන් ඇහුවේ මේ ප්‍රශ්න ගෙනාවේ අපි. ඔව්. අනිවාර්යයෙන්. ඉතින් ගම කොහෙද කියනක දැන් මම සුනිල් මගෙන් අහුවාම මම උත්තර දෙන්න ගියාම පොඩ්ඩක් පැටලෙනවා. මොකද එකක් තමයි මට එකක් මං අහන එක මට ගමක් තියනවද කියන එක. මොකද මගේ ගම කියලා හොම මට කියන්න තියෙන තැන තමයි පානදුරේ. මං ඉපදිච්ච තැන, මං හැදිච්ච වැඩිච්ච තැන. හැබැයි ඒක ගමක් මද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපි ඔළුවේ තියෙනවානේ ගම කිව්වහම වෙනම මනෝ චිත්‍රයක් තියෙනවා. ඒක සංස්කෘතිකව මාධ්‍ය තුලින් හදපු මනෝ රූපයක් තියෙනවා. විශේෂයෙන් අධ්‍යාපනයකින්. මොකද අපි ඇඳලා චිත්‍ර ඇඳලම පෙන්වනවානේ ගම කියන එකට ඇඳපු චිත්‍රම තියෙනවා. ඉතින් එතකොට ඒකට කොහෙත්ම ගැලපුන්නේ මගේ ගම. නමුත් ඒක තමයි මගේ ගම. ඉතින් යම් කිසි විදියකට නාගරික පසුබිමක් තමයි තිබුණේ. ඉතා පැරණි නාගරික පසුබිමක් තිබිච්ච තැනක් පානදුර කියන්නේ. ඉතින් පානදුරෙන් ආවට පස්සේ පස්සේ පස්සේ පානදුරට වඩා ගොඩාක් දුරට මගේ ජීවිතය විහිදෙනවා. සහ ඒ වගේම අදටත් මම පානදුරෙත් එක්ක විශාල සම්බන්ධයක් තියෙනවා. හැමදාම සිකුරාන් සෙන්සුරාදට අදටත් මම පානදුරේට යනවා. නමුත් ඊට වඩා ගම් ගොඩක් මට හම්බ මට මගේ කියලා මමම කරගන්න තැන් ලෝකේ වටේ. මම ආස තැන් ආපහු ආපහු ආපහු යන තැන් මගේම පවුල වගේ ආදරණීය සම්බන්ධකම් තමයි ගැඹුරු. අන්න හරි. එහෙම තියෙනවා ගොඩක් තියෙනවා. එතකොට සහ අපි අර අපි බොහොම දේවල් අපපත් කරගන්න හදාගත් සම්පත් වශයෙන් නේද මානසික ආධ්‍යාත්මික සංස්කෘතික සමාජීය දැනුම ආදි වශයෙන් ඒ සම්බන්ධකම් ඇතුලේ සහ තවත් ආකාරයකට අපේව අත්පත් කරගන්න. එතකොට මුල් එහාටත් අදිනවනේ. මුල් එහාටත් අදිනවා. සායක මම හිතන්නේ සුනිලිතා හොඳට කියනවා. ඒ කියන්නේ පෝෂණය වෙන්නේ කොහෙන්ද කියන එකනේ අපේ ජීවිතය. මම හිතන්නේ මුලින් අපි අපේ වතපිටාවෙන් අපි උපදින තැනින් එහෙම පෝෂණය වුණාට පස්සේ අපි පෝෂණය වෙන තැන් ගොඩක් තියෙනවා නේ. ඒතකොට ඒ ඒ ඒ තැන්වල අපිට අපේ මුල් වඩා ශීඝ්‍රව වර්ධනය වෙනවා සහ මුල් බැහැ ගන්නවා කියන එක. ඉතින් හැබැයි මට ඒ හැමතැනම මේ මගේ අනන්‍යතාවයට හරි මගේ ජීවිතයට හරි ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒ හැමතැනටම මට පොඩි අයිතිවාසිකමක් ආදරයක් ඒ වගේ බවක් කියන්න පුළුවන්. දැන් මම ලංකාවට පස්සේ මුලින්ම මං ගිහිල්ලා ජීවත් වෙච්ච රටක් ඉන්දියාව. ඉන්දියාවට යන්නෙත් මේ විදිහට. දැන් මම ඊට කලින් කියන්නද මේ මට මේ යම් කිසි විදිහකට දැන් සුනිල් අඳුන්නා දෙද්දිත් යම් කිසි විදිහකට කිව්වනේ මේ මං හුඟා හැමතැනම ඇවිදින්න කැමති කෙනෙක් කියලා. ඉතින් ඒ ඇවිදින්න කැමතිකම ආවේ කොහෙන්ද කියලා මන්ද කියන එක. දැන් පොඩි කාලේ මට හිතනවා මේ ඉතා ප්‍රධාන අවස්ථා දෙකක් මම දකිනවා මට මේ ඇවිදින්න කැමැතිකම සහ විවිධත්වයට ආස හිතන තැන් මොනවාද කියන එක. එකක් තමයි මං ගිය පාසල. මම ගියේ පානදුරේම චූටි කන්‍යාරාමයකට. ඉතා චූටි කන්‍යාරාමයක්. ඉතින් ඒක ඒකේ තිබුණා එකක් එක එක જાති ළමයි හිටියා බෞද්ධ ක්‍රිස්තියානි විවිධ ළමයි හිටියා අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ තිබුණා ඕනම ආගමක ඇදහිීමේ හැකියාවක් තිබුණා ඒක තිබුණා දැන් මම බුද්ධ ආගමේ ළමෙක් වුණාට මට ඕන නම් ඔරිසන් කියන්න යන්න පුළුවන් ඉතින් සමහර දවසට මම ඔරිසන් කියන්න යනවා සමහර දවසට ගාථා කියන්න යනවා ඉතින් මේ පසුබිම මට හිතෙන්නේ හරි වැදගත් පස්සේ හැරිලා බලනකොට මොකද ලොකු අභ්‍යන්තර නම්මශීලී භාවයක් ඇති කරනවා කියන අප හැදෙන්නේ අන්න ඒකයි. මොකද එකක් නිසා අනෙක නැති වෙන්නේ කියන එක මට පොඩි කාලෙම තේරුණා. ඒ කියන්නේ දැන් දැන් දැන් අද ගිහිල්ලා ඔරිසන්තුවට හෙට ආපහු විල ගාස කියන්නත් පුළුවන් නේ. බෞද්ධ මොලක් හරි මොකක් හරි ඒක නැති වෙන්නේ නැහැ. අපි තව දැන ගැනීම කරන එකට කිට්ටු වීමෙන් ඒකෙන් අවශෝෂණය කරමින් ලබා ගැනීමෙනු පවා මේ කියන්නේ නැති වෙනව නෙවෙයි සමහරට පුළුල් වෙන්න, දියුණු වෙන්න, අපේම මුල් පෝෂණය වෙන්න එහෙම දෙයක් නේද? අනිවාර්යෙන්. අනිවාර්යෙන් සහ මේ හැම එකෙම තියෙන මං කැමති වුණේ ඒවා තිබිච්ච කතන්දරවලට. දැන් ක්‍රිස්තියානි බයිබල් ගෲප් එකේ රීඩින් එකකට ගියහම ඒකෙත් තියෙන කතන්දර තියෙනවනේ හරිම ලස්සන කතන්දර. ඉතින් මේවා අපේ මම හිතන ජීවිතවලට හුඟක් දරුවෙක් නිකන් නේ ළමයි ආසයි කල්පනා. අන්න ඒක තමයි මම හිතන්නේ. ඉතින් ඒක එක්කම මට කියන අනිත් දේ තමයි පාසලෙන් ලැබිච්ච ඒ නම්‍යශීලී පරිසරයයි දෙවණියට මගේ කියවීමට තිබිච්ච අබ්බහිකමයි. දැන් අදටත් ගෙදර ගිහ හැම මොන හරි කියනකොට අම්මා කෑ ගහනවා මේ මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කියලා. මොකද හැමතිස්සෙම පස්සේ මම ওই මගේ බ්ලොග් එකට ලියුමකුත් ලිව්වා, ඉපියකුත් ලිව්වා මේ දෙලොවක් අතර කියලා මොකෝ අම්මා හැමදෙස්සම බැන්නේ හින්දා මේ ලෝකෙ නෙවෙයි ඉන්නේ. ඉතින් මේ ලෝකෙත් එක්ක සමාන්තර වෙන ලෝකයක් මට තිබුණා. මේ පොඩි දෙයක් මට මතක් වෙච්ච නිසා මම හසින් කියන්න කැමතියි ඔය කිව්වේ මේ පුරුද්ද හෝ මේ ඒක ලෙඩක් විදිහට තමයි අපි අම්මා දැක්කේ. මම කියන්නම් ඔයාලට ඊට පස්සේ වාක් ගන්න. <laughs> හරියට හරියට. පොඩි කාලේ මට හරිය ප්‍රශ්නයක් තුනයි. ඒතර මට නෙවෙයි අම්මට ප්‍රශ්නයක් තිබුණා. මම නිවාඩු දවස්වල විශේෂයෙන් පොත් හතරක් පහක් පුස්තකාලෙන් ගෙනල්ලා කියවනවා. කියවනකොට ඉතින් ඔක පොතක් කියවන්න ගත්තහම පස්සේ ඒක තියෙන සමහර වෙලාවට එහෙම නතර කරන්න බෑනේ. අපි කියවගෙන යනවා. ඉතින් අම්මා දවල්ට කෑ ගහන ළමයෝ එන්න ඇවිල්ලා කන්න කියලා. දැන් මම පොතත් උස්සගෙන එනවා. පොතත් උස්සගෙන ආවම අම්මා කෙනාට පොතක් පැත්තකින් තියලා කන්න කියලා. ඉතින් අම්මගේ පැත්තෙන් හරියටම හරි ඒක. ඒ අදහසයි පුරුද්ද. දැන් මම පොත පැත්තකින් තියලා මම කන්නේ හැබැයි දැන් ආපහු දැන් මේකේ මට ඊටාව නරක පුරුද්දක් හැදුනා මේ හසිනේ ඉක්මනට කන. <laughs> මේක ඉවර කරගන්නයි ඕන. ඉතින් අද දක්වා වෙනවා මම ඒකෙන් දුක් විඳිනවා මේ කෑම අනිත් මිනිස්සු වගේ වාඩිලා ඉස්සෙවි කන්න තාම දැන් නම් ටිකක් පුළුවන් මේ එහෙම අවපුරුදු ඇති වුණා මේ මේ ප්‍රශ්නේ නිසා හරි වාගේ කතාවක් මගේ තිබුණේ ඒක අනිත් පැත්ත මොකද මට කියනවා ඇහෙන්නේ අම්මා කියනවා හැමතිස්සෙම ඇවිත් කන්න කන්න කියලා මට ඇහෙන්නේ නැහැ මොකද මම ඉන්නේ පොතේ නිසා ඉතින් මේ පොත් කියවීමෙන් මම හුඟක් උනේ එකක් තමයි භාෂා දෙකකින් පොත් කියවීමට පුරුදුනේ. මම හිතන්නේ භාෂා හැකියාවත් මේ අපි කතා කරන දෙයට ඉතා වැදගත් දෙයක්. මොකෝ ද්විතර දැනීම අන්න ඒක තමයි. මොකෝ ද්විභාෂික වීම පොඩි කාලේ ඉඳන්ම ද්විභාෂික වීම මගේ මගේ අනන්‍යතාවයට ඉතාම මූලික ලක්ෂණයක් කියලා මම හිතනවා දැන්. ඊට වඩා මම සිංහල සහ ඉංග්‍රීසි තමයි මගේ ඉතා හොඳ භාෂා දෙක මට ඊට පස්සේ ජීවත් වෙච්ච තැන් වලින් හින්දි ස්වීඩිෂ් භාෂාව යම් කිසි වශයෙන් තේරෙනවා ප්‍රංශ භාෂාව කියවීමට හැකියාව තියෙනවා ඒ වගේ තිබුණත් අර සිංහල ඉංග්‍රීසි කියන භාෂා දෙක මම අත් නොහැර එකිනෙක තබා ගැනීම ඒක ඉතා වැදගත් වුණා. මොකද මගේ ලෝකය පුළුල් වුණා. සිංහල භාෂාවෙන් වුණත් මම හරියට කියුවේ රුසියන් සාහිත්‍ය, ප්‍රංශ සාහිත්‍ය කියුවා, ඉංග්‍රීසි භාෂාවෙන් ඉංග්‍රීසි දේවල් කියුවා. ඉතින් ඒ හින්දා මේ මං හිතන්නේ රටින් එළියට යන්නත් කලින්ම අර ලෝකයට निराවරණය වීම මගේ තිබුණේ පොත් හරහා කියන එක. ඉතින් මම හිතන්නේ ඒක ඉතා විශේෂයි. ඒව හරහා තමයි මගේ පසු ජීවිතයේ අඩිතාලම ඒව හරහා වැටිච්ච හැටි දැන් මට ආපහු හැරිලා බලද්දි පේනවා. දැන් තව මට හිතෙන පොඩි වෙනස්කමක් තියෙනවා. එකක් තමයි දැන් අපි යම් කිසි තැනකට ආවට පස්සේ විශේෂයෙන් උසස් පෙළ වගේ තැනට ආවට පස්සේ මගේ මිතුරියෝ ගොඩක් අය තීරණය කරනවා කොහොමද රට දාලා යනවා කියලා මොකෝ අපේ කාලේ ඇත්තටම ඒ ලෙවල් වල හුඟක් කාලයක් බලන් ඉන්න උනා විශ්වවිද්‍යාලය යන්නේ. ඉතින් ඒ ඉඳන් හුඟක් දෙනෙක් ගියා. නමුත් හැමදෙනාම හුඟක් වෙලාට තීරණය කරේ එංගලන්තය, අමරිකාව හෝ ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට යන්න ඉතා ලිහිසින් තීරණය කරා. ඒවත් එක්ක සහ ඒ ගිය අය කවුරුත් ඇත්තටම ආපහු ලංකාවට ආවෙත් නැහැ. ඉතින් මම කියන්නේ ඒකයි මේ රට යෑමේ ආසාව කියන එක නෙවෙයි මම මෙතන කතා කරන්නේ සුනිල්. ඇත්තටම ඒක වෙනස්. මේ රට යෑමේ ආසාව කියන එක ලංකාවේ හැමෝටම තියෙනවා. ඒක එක්තරා විදිහට උණක්. මම නරකක් කියනවා නෙවෙයි ඒක. ඒක නිසා මේක ඇවිල්ලා අනිවාර්යෙන්. නමුත් ඒ රට යෑමේ ආසාවේ මුල් සහ හේතු සහ මගේ ගමන්වල මුල් සහ හේතු හරි වෙනස් කියලා මට හිතෙනවා. ආපහු හැරිලා බලද්දි. දැන් උදාහරණයක් වශයෙන් ඒ ලෙවල් වලින් පස්සේ මම මට එංගලන්තයට යන්න ආසාවක් නැහැ. මට යන්න ආස වුණේ ඉන්දියාවට. හේතුව මම ඒ කාලේ කියව කියව හිටියා සුනිත්‍රා රාජ කරුණානායක ලේඛිකාව මම හිතන්නේ හුඟක් මගේ ළඟ මිතුරියක් ඉතාලම ළඟ මිතුරියක් නිසා කියන්නේ <laughs> මගේ ඒ කාලේ බොහොම තරුණ කාලේ චින්තනය හදන්න බලපාපු කෙනෙක්. ඉතින් එයාගේ එයාගේ ඉස්සර ලිව්වා නවලිය පත්තරේට කොලමක් ලිව්වා තාරකීගේ දිනපොත කියලා. ඒ කාලේ මම ඇත්තටම සුනිත්‍රා රාජකරුණානායක කියලා නම දැනගෙන හිටියෙත් නෑ. එයා නම මෙන්ෂන් කරන්නේ නැතුව තමයි තාරකී කියලා ලිව්වේ. ඉතින් මේ තාරකීගේ දින පොත හැමදාම අපි කියනවා පන්තියට අරන් ඇවිල්ලා ගෑන් ළම හැමෝම කියනවා. මොකද තාරකී හරි බොහොම සැහැල්ලු චරිතයක්. හැමතැනම ඇවිදින වෘත්තියෙන් ජර්නලිස්ට් කෙනෙක්ගේ ජනමාධ්‍ය වේදිකා වේදිකා. ඉතින් ආ යනවා ඉන්දියාවේ යනවා තක්සලාවට යනවා එහෙම යනවා. ඉතින් ඒ ඒ ඒ චරිතේ මට හරි ආසාවක් තිබුණා අපි හැමදාම කියෙව්වා. පස්සේ ලස්සන කතාවක් තියෙනවා මේ මේ ළඟදී අවුරුදු 25ක් 30කට පස්සේ මගේ අර කිව්වා වගේ ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා පදිංචි වෙච්ච මිතුරියක් මට කෝල් එකක් දීලා අහනවා හසිනි මම මේ කියමු අපි ජූනි මාසේ මේ ජූනි මාසේ මම ලංකාවට එනවා ඔයා ඉන්නවද කියලා. එතකොට මම කියනවා අනේ සඳහා ඇත්තටම මම ලංකාවේ නෑ දවස්වල මට රට යන්න වෙලා තියෙනවා කියලා. එකපාරට සඳහා ඉඳන් කියනවා මේ හසිනි ඔයා තාරකී වෙලා අනේ කියලා. <laughs> මං අහනවා කවුද තාරකී කියන්නේ? අපි පන්තියේ තාරකී කියලා යම් ළමෙක් හිටියේ නෑනේ. කියලා මම දැන් කතා කරලා කවුරුන හරි මට පොඩ්ඩක් පොඩ්ඩක් මාව පොඩ්ඩක් ටීස් කරනවා මේ මේ ඔයාට තාරකීව මතක නැද්ද? ආ එහෙම කියලා. නමුත් ඇත්තටම මට තාරකීව මතක නැහැ. එහෙම මතක නැහැ. එහෙම මතක නැහැ. අන්තිමට එයා ඉඳගෙන ඔයාට තාරකීව අමතක වෙලා ඔයා තාරකී වෙලා කියලා. ඉතින් ඒ කියන්නේ මට ඒක කිව්වම තමයි මට දැනුනේ සුනේත්‍රා රාජකරුණානායකගේ ලියවිලි මගේ ජීවිතයට කොච්චර තදින් බලපාලා තියෙනවද ඔව් පරිකල්පනය අවදි කරන්නන් අර අභ්‍යන්තරික වශයෙන් අපිට මගෙන ඉතාම අවශ්‍ය දෙයක් මිනිසෙකුට මේ සෙවීම ගවේෂණය නේද අපිට දීලා තියෙන රාමුව කියන්නේ එහෙම නෙමෙයි අත් වශයෙන් අපි එන්නේ හොයන්න වෙන්නේ නැති <laughs> ඒ ස්වභාවික ඒ ගැම්මත් එක්ක අපි වැඩ කරන්න පටන් ගත්තාම ඉතින් ඒ මම දන්නේ සොයා යෑම කුතුහලයක් එක්ක තියෙන දේ ඉතින් හරිම ස්වභාවිකයි. ඉතින් හරි සතුටේ ඒ කියන්නේ ඒ ඒ තාර්කිකී කතාව මේ ඉන්දියාවට ගියේ එතකොට. හ්ම් ඒ ඒ සුනේත්‍රාගේ ඒ තාර්කික දිනපොත එකක් ඊට පස්සේ ආවා එයාගේ ප්‍රේම පුරාණය කියලා එකක්. ඒකේ ඔක්කොම තිබුණේ ඉන්දියාවේ කතන්දර කජුරාවෝ වලට යන හැටි යමරාවතියට යන හැටි ඉතින් ඕවා මගේ ඔළුවේ හුඟක් වැඩ කරාසා මේවා බැලීමේ ආසාවක් මට තිබුණා ඒ නිසා මම ඉන්දියාවට ගියා අවුරුදු 3ක් ඉන්දියාවේ දිල්ලියේ මේ ඔව් දිල්ලි සරසවියේ එතනත් මට ඇත්තටම Hindu විද්‍යාලය තමයි ඉගෙන ගත්තේ අර අර එතනත් විශාල වෙනසක් තිබුණා මම ජීවත් වුණේ Sikh ජාතික පවුලක් එක්ක Hindu විද්‍යාලයට ගියේ. ඉතින් අර විවිධත්වය මගේ ජීවිතේ බොහොම ඒ කාලේ මට අවුරුදු 19ක් විතර මම දිල්ලියට යනකොට ඉතින් ඒ කාලේ ඉඳන් ඒක ගොඩක් බලපෑවා. සහ ඉන්දියාවේ මට පුළුවන් වුණා මං හිතන්නේ අර මගේ තිබිච්ච සංස්කෘතික පිපාසයට හොඳම තැනක් වුණා. මොකද ඒක කොහොමද විවිධ? ඒක කොහොමටත් විවිධයි. භාෂා 300ක් විතර කතා කරනවා. එක සංස්කෘතියක් කියලා ඇත්තටම කියන්න බැරි දෙයක්. තැනින් තැනට ගියම හරිම වෙනස්. දිල්ලියෙත් එක එක සංස්කෘති. සික් පවුලක් ඇතුලේ සංස්කෘතිය එකක්. පරණ පුරාණ දිල්ලියේ ගියාම ඒක ඉතිහාසයත් එක්ක එන සංස්කෘතිය තව එකක්. එතකොට නව දිල්ලියේ අර මොඩර්න් මොඩර්නයිස් වෙච්ච ඒවත් එක්ක ලොකු මෝල්ස් එක්ක ඒක තව සංස්කෘතියක්. ඒක ඒක ඉතා ලස්සන අත්දැකීමක් සහ ඉතින් අර සුනිත් ඒගලන්ටත් يعني ඒක තමයි වැදගත් මේ ඉතා පහසුවෙන් අර ඒ සීමා බවුන්ඩරිස් ක්‍රොස් කරන විදිය නේද ඒ හැකියාව එතනින් මෙහාට يعني අර බහු සංස්කෘතික ආభాෂයේ පෝෂණය නිසා මේ ලේසියෙන් අනිත් එක්කන තේරුම් ගන්න මොකද ඒක වැදගත්ද සහනුකම්පණය අනිත් පැත්තට යන සහ ඒ තමන්ගේ බවටත් ටිකක් පත් කරගන්න. එතකොට අර ආය අනන්‍යතාවය කියන්නේ අර දැඩි මේක නැති වෙලා අපිව විහිදෙන්න පටන් ගන්නවා වගේ දෙයක් මේ අනිත් බිම්බද නේද? මේ කියනකොට මට තව ලස්සන එකක් මතක් වෙනවා ඉන්දියාවේ. දැන් මම හැමතිස්සෙම දැක්ක දෙයක් තමයි විශේෂයෙන් ලංකාව ඇතුලේ අපේ තියෙනවානේ පොඩි මම කිව්වොත් ඒක කල්ලිවාදයක් කියලා. ඒ කියන්නේ දැන් අපේ ඉස්කෝලේ උනත් ඉංග්‍රීසි කතා කරපු කල්ලියක් හිටියා. ඒ අය සිංහල කතා කරපු අයත් එක්ක කතා කරේ නැහැ. සිංහල කතා කරේ එක කල්ලියක්, ඉංග්‍රීසි කතා කරේ තව කල්ලියක්. මේ පන්ති වශයෙන් බෙදීම, සංස්කෘතික වශයෙන් බෙදීම දැකපු දෙයක්. නමුත් දැන් ඉන්දියාවේ මම දකිනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් අපේ මිතුරු මිත්‍රියොත් එක්ක විශ්වවිද්‍යාල මිතුරු මිත්‍රියොත් එක්ක තියෙනවානේ දැන් එක එක සංස්කෘතික ප්‍රසංග තියෙනවා. දැන් අද අපි හැමෝම යනවා රොක් කොන්සර්ට් එකකට. රොක් බෑන්ඩ් එකක් ඇවිල්ලා ඉතා තද හෙවි මෙටල් මියුසික් ප්ලේ කරලා ඒකට අර ඉංග්‍රීසියෙන් කියන හෙඩ් බැංගින් කියලා එක අහන විදිහක් තියෙනවනේ අර නට නට දඟල දඟල ඔළුව හොල්ල හොල්ල හොල්ල මේ කට්ටිය ඒක අහන්නේ. මේක එහෙම අහලා එනවා. ඒතර ඒක වෙනම වෙනම සංස්කෘතික පරිසරයක්. ඊළඟ දවසේ තියෙනවා හරිප්‍රසාද් <laughs> චෞරාසියාගේ බටනලා වාදනයක්. ඉතින් මං අර කලින් දවසේ රොක් කොන්සර්ට් එක බලන්න ගිය මිතුරු මිත්‍රියම අරකටත් එනවා වෙනස් විදිහට ඇඳගෙන හුඟක් වෙලාට සුදු ඇඳගෙන කපු ඇඳුමකින් ඇඳගෙන ඇවිල්ලා එනකොට සපත්තු දෙකත් එළියේ ගලවලා ඇතුළට ගිහිල්ලා හොඳට වාඩි වෙලා ධානාගතව අහනවා අර හරිප්‍රසාද් චෞරාසියාගේ එතනටම යනවා අර මාත් එක්ක ඊට කලින් දවසේ ගිහිල්ලා රොක් කන්සර්ට් එකේ උඩ පැන පැන අහපු තරුණ තරුණියම්ම තමයි අරකට එකට ඒකාත්මික වෙන්නේ. ඉතින් ඒක මම ලංකාවේ හරි අඩුවෙන් දකින්නේ සුනිල්. ඉතින් මේ ඒක මට හරියට හිතට වැදිච්ච දෙයක්. ඇයි මොකද එතකොට තරුණ තරුණියන්ට පුළුවන් එකක් සංස්කෘත දෙකක් විතරක් නෙවෙයි. අපේ තියෙන්නේ මේ අර ට්‍රැඩිෂන් හා මොඩර්නිටි කියන දෙක. ඒ කියන්නේ මේ අපේ සම්ප්‍රදායයි නූතනත්වයයි කියන එක අපි හැමතිස්සම හිතන්නේ ගැටුමක් කියලා මේ දෙක අතර සම්ප්‍රදායයි නූතනත්වයයි අතර. නමුත් මම ඉතලින් දැනගත්ත දේ තමයි මේ අතර ගැටුමකින් තොරව අපිට මේ දෙක වැළඳ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක ඉන්දියාවේ තරුණ පරම්පරාව ඉතා සාර්ථකව කරනවා කියලා මම හිතනවා. මට මේ හසිනේ කියද්දි මතක් වුණේ අපේ මේ වැඩසටහන නිෂ්පාදනය කරන අපේ රාජිත දිසානායක සොවිරත්තත් සමගත් මේ එක සැරයක් අපිට ඉන්දියාවට යන්න වුණා බැංගලෝරයට. බැංගලෝරේ අපි ගියේ පොඩ්ඩක් ඒ නාට්‍ය රංග කලාව හා සම්බන්ධ කලාව හා සම්බන්ධ විශේෂ මිනිස්සු ආයතන කීපයක් හම්බෙන්න දකින්න විඳින්න. ඒකේදී ඒ කියන්නේ මම දැන හිටියේ නමුත් මට හිතා තදින් පැහැ අපේ ඔය කීව අපේ රටේ ප්‍රශ්නේ දිහා බලද්දී තම මාන්නයක් අහු වුණා අපිට සමහර අවස්ථාවලදී හම්බුණා විශ්වවිද්‍යාල ඉගෙන ගන්න ළමයි තරුණ ළමයි එක කණ්ඩායමක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරා දැන් බැංගලෝරේ ඒ කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රධාන ඒගොල්ලන්ගේ භාෂා එකම පවුලේ භාෂා තුනක් තියෙනවා. කන්නඩ, දෙමළ සහ මලයාලි. දැන් අහුවෙච්ච දේ තමයි මේ ළමයි භාෂා පහක් දන්නවයි කියලා. මේ සාමාන්‍ය විශ්වවිද්‍යාල ළමයි භාෂා පහක් දන්නවා. ඒගොල්ලෝ දෙමළ නම් ඒගොල්ලෝ කන්නඩක් දන්නවා, මලයාලිත් දන්නවා, ඉංග්‍රීසිත් දන්නවා, හින්දිත් දන්නවා. එතකොට එකපාරට මට තේරුණා ඒගොල්ලන්ගේ විශ්වය කොච්චර ලොකුද ඒගොල්ලෝ අපේ විශ්වවිද්‍යාල ළමයින්ට වඩා ගව ගානක් දැනටත් ඉස්සරහයි. මේ ඒගොල්ලන් අපපත් කරගැනීමේ පෝෂණය කිරීමේ හැකියාව අති විශාලයි. ඒ අර බහු සංස්කෘතික නිපුණතාවයන්, භාෂා නිපුණතාවයන් මම හිතන්නේ මේක අපි ගන්න නැති තාම හිතලවත් නැති අවාසනාවන්ත ලෙස නේද අපිට මෙච්චර හැකියාවන් තියෙද්දී අපි වාසනාවන්ත නැත්නම් දැඩිව අර අපේ සීමාව තදින් අල්ලගෙන ඉන්න ගතියක් තියෙන සීමාව කඩනවා වෙනුවට ඒවා ඇතුළට බහලා හොඳයි අර අර වෙලා තින්නේ බොරු අනිත් පැත්තට පෙරලාම හොඳයි කියන මිනිස්සු වගේ જાතියකට අපි පත් වෙලා අපිට තියෙන ඒක පෙර ඒක අනිත් පැත්තට දාගෙන යන්නේ නැතුව එතකොට හස්සිනේ මේ ඉන්දියානු කලාපෙන් ඔබ ආපහු යනවා නේද ඊටත් වඩා එහා තැන් වලට වෙන තැන් වලට. ඔව් ඒ කියන්නේ ඒ ඉන්දියාව මම ආසාවටම ගියේ ඇවිදින්නයි ඔය කන්සර්ට් බලන්නයි හැමදේම. ඊට පස්සේ මගේ ශාස්ත්‍රපති අධ්‍යයනය නිසා මට යන්න සිද්ධ වෙනවා ස්වීඩනයට. ඔව්. ස්වීඩනයේ මගේ පවුලේ සම්බන්ධතාවක් තියෙනවා ඒ හින්දා ඒක මට ඉතා ළඟ රටක් හිතට ළඟ රටක් සහ අර මං හිතන්නේ අර මම පොඩි කාලේ ඉඳන් කියවීම හින්දාම දැන් සුනිල් සාමාන්‍යයෙන් කියනවනේ සිංහලෙන් මම දන්නේ ඒකට මොකද්ද කියන වචනේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ culture shock කියලා එකක් සංස්කෘතික කම්පන. ඒ කියන්නේ එක සංස්කෘතික කලාපයක ඉඳලා ඊට වඩා ඉතා විශාල වෙනස් සංස්කෘතික කලාපයකට ගියහම මානසිකව ඇති වෙනවා කෙනෙකුට යම්කිසි ආතතියක්. ඉතින් මේ මට මතකයි මම ස්වීඩනයේ යනකොට අවුරුදු 23ක් 24ක් විතර කාලේ මට මේ කල්චර් ෂොක් එකක් ඇත්තෙම නැහැ. <laughs> මම ගිහිල්ලා වාඩි වෙලා මාළු වගේ කියලා කියනවනේ සතුටට හරි අන්න හරි හරි. මොකද ඒ ඒ පසුබිම සහ මම හිතන්නේ අර අර කුතුහලය අලුත් දෙයක් ගවේෂණය කිරීමට කැමැත්ත ඒ නිසා. ඒ නිසාම මේ මට මේ කල්චර් ෂොක් එක කියන එක කවදාවත් දැනෙලා නැහැ. ඊටාම ලේසියෙන් අනුගත වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම එක අතකින් බැලුවම ඉන්දියාවයි ස්වීඩනයේ සම කරොත් සම අන්ත දෙකක රටවල් දෙකක්. ඉන්දියාවේ පාරක් පයින්න ගියත් 200ක් විතර පාර පයින්නවා. ස්වීඩනයේ යන්න පුළුවන් ඇවිදගෙන කිලෝමීටරයක් දෙකක් කවුරුවත් හම්බෙන්නේ නැතුව. ඒ වගේ. ඉතින් ඒ ඒ එහෙම ගත්තොත් එimhe ඊටාම වෙනස් අන්ත දෙකක සමාජ දෙකක්. නමුත් ඒ ඒ අත්දැකීම් ඒ සංස්කෘතික කලාපේ මම ඉතාම ආස සංස්කෘතික කලාපයක්. මොකද මම හිතනවා අද දැන් අපි හැමතිස්සෙම සංවර්ධනයට යම් කිසි විදිහකට මාන හොයනකොට අපි ගන්න මාන තියෙනවනේ ඇමරිකාව, සිංගප්පූරුව මේ වගේ උදාහරණ අපි ගන්නෙ. අර ඉස්සරත් මම මට මතකයි අපි වැඩක් කරා 2020 දී ලංකාව කොයි වගේ වෙන්න ඕනද කියලා රට පුරා අහහ ගියා. එහෙම ආනකොට හැමෝගෙ සිංගප්පූර වගේ වෙනවා ඇමරිකා වගේ වෙනවා මේවනේ අපේ ඔළුවේ තියෙන මානසික සිතුවිලි you know පින්තූර අපි කවදාවත් ස්වීඩනය නෝර්වේ ෆින්ලන්තය ස්කැන්ඩිනේවියානු කලාපය ගැන අපි දැනුවත් දන්නේ නැහැ දැනුවත් නැහැ කවුරු කියන්නේ මම විශ්වවිද්‍යාලයේ කියද්දී ළමයින්ට පුදුම කම්පනයක් එහෙම වෙන්න පුළුවන්ද කියලා. මොකද ඒගොල්ලන්ගේ මේ සමසිහින කලාප වලටත් ඇතුළේ නැති මේ ඊටාම විශිෂ්ට සමාජීය ජයග්‍රහණ ප්‍රජා මට්ටමේ දේවල් වෙනත් සංස්කෘතික වශයෙන් තියෙන සහ දේශපාලනික වශයෙන් තාම වැදගත් දේශපාලනික අත්දැකීම් සමුදායක් ලෝකෙටම දෙන්න පුළුවන් තැනක් තමයි ස්කැන්ඩිනේවියානු රටවල්. ඉතින් අපේ ඒ සම්බන්ධයෙන් අපේ දැනීමක් ඇත්තම නැති තරම් වගේ තියෙනවා. සහ මේ තවත් එකක් තමයි අපි සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්න දේවල් තියෙනවානේ. ආ ඔය රටවල් වල මව්පිය දරුවන් අතර බැඳීම් නැහැ. ඔය වගේ වගේ අපි දන්න ප්‍රසිද්ධ දේවල් කොච්චර බොරුද කියලා පටස් ගාලා හංගන එකක් පළවෙනි දේ. ඊගොල්ලෝ අපේ තියෙන තව දැක්කක් තියෙන හසිනේ මේ හසිනේට ඒක හොඳටම තේරුණා තියෙනවා. අර අපේ අදහසක් තියෙනවා මේ අපේ ගම්වල හරිය හරි හොඳ සංගමේ ගැඹියාවක් තිබුණා මිනිසු ප්‍රජාව වශයෙන් තිබුණා. බටහිර එහෙම නැහැ කියලා. බටහිර මේ හරීම පුද්ගලවාදී ඒකාට එකා නැති එහෙම මොකද්ද එකක් තමයි හිතන්නේ තරංගකාරී. දැන් මේක ඉසා විශාල මිත්‍යාවක්නේ. දැන් මේ සමහර රටවල් සමහර කලාප තියෙනවා මේ මේ මේ වගේ හිතන්න පුළුවන් ඇමරිකාවේ සමහර කලාප නම් හැමතැනමත් නෑ. දැන් ස්කැන්ඩිනේවියානු රටවල දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් ඩෙන්මාර්කේ ඩෙන්මාර්ක් වල දැන් මම හිතන්නේ අපේ අයට පැහැදිලි කරන්න හිතන්න බැරි දෙයක් තමයි ඩෙන්මාර්ක් ලෝකේ ලොකුම ඒ කියන්නේ පොහොසත්ම රටක් කියලා කියන්නේ. දැන් කෝපන්හේගන් වල මේ වෙලාවේ අපි අත්වම ෆැක්ස් අපි කරුණු හොයලා බැලුවොත් කෝපන්හේගන් වල මිනිස්සුන්ගෙන් 150කට වඩා එදිනදා ගමන් යන්නේ පාපැදියෙන්. ඒතර මේ මෙච්චර සල්ලි තියෙන මිනිස්සු පිස්සුද කියලා හිතන මේ අපි අපේ අයන මේක කිව්වහම මොකද්ද ඒගොල්ලෝ හිතනවා සමහරලාට මේක මේ ශරීර සෞඛ්‍ය සඳහා මොන හරි මේ මේගොල්ලන්ට මේ කාල බීල වැඩි වෙලා මොකක් හරි ඇත්ත වශයෙන් ඒක නෙමෙයි ඒක සම්පූර්ණ සදාචාරීය ලොකු බරපතල ගනුදෙනුවක් ඇතුලේ ආපු දෙයක් මේ පරිසරයත් එක්ක මේ කියනකොට මට ඒකට එකතු කරන්න තියෙන්නේ දැන් මට ඒක හුඟක් දැන් ඒක තමයි මගේ ප්‍රොෆෙසර් හැමදාම බයිසිකලෙන් එන්නේ සමහරකට අපිව බයිසිකල් හුදකලේම දාගෙනත් එක්කගෙන යනවා. මොකද ගුරුකුල සම්බන්ධතා ඉතා වෙනස්නේ. ප්‍රොෆෙසර් කියලාත් නෙමෙයි මම නීලු කියලා මගේ නමින් නමින් කතා කරේ. ඉතා ආදරණීයයි. කිසිම ඒ තුල කිසිම වෙනසක් නැහැ. ඉතා ආදරණීයයි තිවිච්ච සම්බන්ධය අර සුනිල් කිව්වා වගේ ළමයි පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා තිබුණා අර තේරුම් තේරීම් කරද්දී වෙනස් විදිහට තේරීම් කරන්න. හසිනී අපි හැරෙනකොට කාලේ ගිහිල්ලා එහෙම තමයි මේ වගේ සංభాෂණයක අපි නැවත හම්බෙමු. අද අපිට තාක්ෂණික සහයක දුන්න මලිත දේශප්‍රිය අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා. අපි අපේ සහෘදෙන්ට අදත් ආයිබන් කියලා නැවතත් හම්බෙමු කියලා අපි මග බලන ඉන්නවා කියලා අපි කතා කරනවා. සිටිජර් චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සංතාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක සමයේ විශේෂ ධර්මදේශනා මාලාව වසර 92ක් පුරා අඛණ්ඩව ධර්ම සංදිවේදනයේ යෙදෙන ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වර්තමානයේ බොහෝ දෙනා භාවනා කරන්නට ඕන ಗುಣධම් වඩන්නට ඕන කියලා හිතුවට ඒ හුඟා දෙනාට ඒ කාර්ය નિවරදිව කරගන්නට තියෙන ප්‍රධානම බාධකය තමයි